සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තමාච වික්ඛවේ සම්මා සති ඉද වික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනිය ලෝකේ අවිද්‍යා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනිය ලෝකේ අවිද්‍යා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං සම්මේ සුධම්මානුපස්සී විහෙරති ආචාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අයං උච්චති භික්ඛවේ සම්මා සතිති ගෞරවණීය යෝගාවචර මහා සංඝරත්නය අවසරයි. මේ වාදික භාවනා යෝගී පාදක මහසරු සම්බන්ධ කරගෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන යන ලබන ධර්මදේශනා මාලාවේ අද අපි 103 වෙනි අංකයටයි මේ ආරම්භය ලැබුවේ ජීවිතම ලබා ගත්තේ ඒ වෙනකොට මේ ගත කළ කාලය තුළ අපි සතර සතිපට්ඨානේ මුලින් මුලින් සඳහන් වෙන අද මාත්‍රිකා පාඩේට නැවත මතක් කරගත්ත ඒ කායේ කායානුපස්සී කොටස වේදනාසු වේදනානුපස්සී කොටස චිත්තාන චිත්තේ චිත්තානුපස්සී කොටස ඒ වගේම ධම්මේසු ධම්මානුපස්සී කියන කොටස් මුල් කොටස් තුන සම්පූර්ණයෙන් සමාර කරලා තියෙනවා ධම්මානුපස්සනාවේ අවසාන කොටසේ ගත කරනවා. නැවතත් සතිපට්ඨාන කියන සූත්‍රයේ නම අනුව ගත්තත් සති හැම එක එක සතිපට්ඨාන පරෝයක් එක එකක් සමාර කරනකොට ධ්‍රුව පදේ සඳහන් කරන සතිමා කියන පදේ ගත්තත් නැවතත් මේ ධම්මානුපස්සනාවේ සම්මා සති කියන පදේ ගත්තත් මේ ඔක්කොගෙම මූලික කොටස තමයි මේ සති කියන අර්ථයේ සති කියන චෛතසික. මේක සති ධාන ප ဋ ාණ උප ဋ ාණ කියන අර්ථات එක එකතු කරලයි සතිපට්ඨාන කියන සූත්‍රය නම් කරලා තියෙන්නේ. ඒ සතිපට්ඨාන සූත්‍රයේ මූලික චෛතසිකය සාතිය. ඒ සතියෙන් යුක්ත කෙනාට සතිවන්ත බුද්ධලයට සතිමන්ත බුද්ධලයට සතිමා කියන නම මේකට මාර්ගාංගයකට තුඩු දෙන අවස්ථාව වෙනකොට සම්මා සති කියලා යොදවනවා. මේ ආකාරයෙන් පෙර පසු යොදන විවිධ විශේෂණ පද එහෙම නැත්නම් එකතු කිරීම නිසා මේ සතිය විවිධ පැති වලින් අපිට ආයෙත් ලැබෙනවා. කොහොම නමුත් මේක ආධුනිකයෙකුට හෝ වේවා වැඩහත් පන්තියේ ඉඳගෙන සතිය ඉගෙන ගන්න කෙනෙකුට වේවා එහෙම නැත්නම් මේ කියන ආකාරයේ ධර්මානුපස්සනා කොටසට ගිහිල්ලා සතිය පිළිබඳ හොඳ පරිචයක් හොඳ වේතුල භාවයක් ඇතුව කතා කරන කෙනාට සතිය කියන්නේ চৈতසිකයක් කියන එක හොඳ හඳුනනවා අපේ හිත ගත්තාම ඒක වතුර විලකට සම්බන්ධ කළොත් ඒ වතුර විල අපි කියන බව ඈතකට ගිහිල්ලා හෝ ළඟට ගිහිල්ලා දැනගන්නේ ඒක රැයිලාගෙන ස්වරූපේ. වතුරක් තියෙනවනම් ජලාශයක් තියෙනවනම් ඒකේ ඒ රැලි නගිනවා මතු පිට දිලිසෙනවා සීතල ගතියක් පානවා ඒකේ තියෙන ආබන්ධන ශක්තිය අධ්‍යය. මේ නිසා අපි දන්නේ වතුරේ වතුර තියෙන බාට ලකුණු තමයි ඒ වතුරේ නගින රෑලි. මාතෘකයේ තියෙන දිලිසෙන භාවය ඒ වගේම තේත ගතිය ආවන්දන ගතිය. ඒ තමයි හිත පවතිනකොට ඒ හිත කියන බවට ලකුණු තමයි চৈতසික කියන්නේ. පහමෝද ළඟට ගියාම රැලි ගහන්නවා. පරාක්‍රම සමුද්‍රය ළඟට ගියාම රැලි ගහන්නවා වගේ එකක් එකක් පාත රැලි ගහමින් පවතිනවා. රැලි නැතුව පවතී කියලා අපිට හිතන්න අමාරුයි මේ ලෝකේ විනාශ වෙනකම්. ජලාවේ තියෙන කන්දලේ තියෙන. ඒක 25ක් වෙනවා. ඒ වගේ තමයි හිත පවතින තාකල් চৈতසික පහළ වෙනවා. ඒ නිසා හිතයි চৈতසිකයි වෙන් කරන්න බැරි ධර්මයක්. ඒ තරම්ම ඒකම තමයි. ඒක ආයි කොටයි අය උරුවයි මේ කොල්ලාවයි වාගේ වස්තුයි රැල්ලයි වාගේ ඒකෙම තමයි. ඒක තියෙන බවට බොහෝත ලක්ෂණය තමයි පවතින ලක්ෂණය තමයි চৈতසික. ඒකට සායිදික ධර්ම රාශියක් පිළිබඳව සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. ඒක අපි අතුආයුගේ එනකොට නැත්නම් අපි ධර්ම කතාවල් වලට එනකොට 52ක් වශයෙන් සඳහන් කරනවා. මේ 52 අතර සතිය ඉතාමත්ම චාම් නිස්කලංක ආක්‍රමණශීලී නැති අතුලිතට බබල වෙන අනිකු සාහිත්‍ය ධර්ම වලට විස්සද්ද උපකාර කරන ඒ විප්ලවකාරී চৈতසිකය. නිහඬ විප්ලවයක් ගැන চৈতසිකය. නමුත් ආගම බුද්ධ ආගම විශේෂයෙන්ම අපි කතා කරන මේ යුගයේ එන කාලේ මේ চৈতසිකය හඳුනාගෙන තිබුණේ නැහැ. ආගම හඳුනාගෙන තිබුණේ ශ්‍රද්ධාව. එතනින් ගියා ප්‍රඥාව, එතනින් ගියා සීලය, සමාධිය මේ চৈতසික වල තේනවා නිකන් කැපි පේනවා. හුවා දක්වන ගතියක් තියෙනවා. අඳුර ගතියක් තියෙනවා. කියාපාන ගතියක් තියෙනවා. මේ අතරමැද සතියේ ඉතාමත් අපි සාමාන්‍ය විවරයක් දෙනවා හිමිජාවක්. පැත්තකට වෙලා තමන්ගේ කෘත්‍ය සිදු කරන ගැටියකුයි තියෙන්නේ. ඒ නිසා මේ අන්ධහැරේ පස්සේ යන්නේ කියාමාන පස්සේ යන්නේ අත්තන්ට සත්‍යචෛතසිකය වගේ නියත සේවයක් කරන හැබැයි විප්ලවයක් කරන නියත විප්ලවයක් කරන চৈতසිකයක් එච්චර රසවත් වීම නොවීම ඒක පොදු වෙන කාරණාවක් නෑ. ඒක සර්වඥයන් වහන්සේ වගේ යුගපරිලයක් කරන්න පුළුවන් මහා පුරුෂයෙකුට අනිවාර්යයෙන්ම ඒ සත්‍ය වාවිතයික සිටිය විශේෂයෙන් කැපී පෙනෙනවා උන්වහන්සේ වගේ අත්ත බොහෝමත්ම මේකට ධෛර්යමත් කරනවා සතිය ගැන වෙනියත්ට වඩා කුතුම් කරලා සලකනවා වටිනා කරලා සලකනවා උතුම් පලංගනවා අතන දෙනවා නමුත් අපේ සාධන ඉතිහාසය ගන්නකොට මේ සර්වඥාන් වහන්සේ ඇති කරපු මේ වචිනතන සතියට දීලා තිබුණු ඒ උත්තර භාවය අවුරුදු 10000ක් කරලා කියනවා. ඒ පවතින තාක්කල් සෑම කෙනාම සතුටුමත් වෙන මේ ධාතනේ ලබාගත යුතු සමාධි සමාපatti ධ්‍යාන මාර්ගඵල සාක්ෂාත් කරගෙන තියෙනවා. මොකක් වුණාද කියලා දන්නේ නැහැ. මේ සමාධි විද්‍යාවේ යම් තැනකදී මේ සතියට දීපතන නැති වෙලා ඒ ශ්‍රද්ධාව අනිකුත් ඒ වාගේ ප්‍රඥාව සමාධිය සීලය වගේ කැපිපෙන ධර්ම ටික ඉදිරියට ආව මේ ධර්ම ආලෝකමත් කරන මේ ධර්ම දිටාව කරන මේ මූලික සතිය සසලකා හැරියා. පුරම්මාගේ හැලකින් ලැබෙන්න පටන් ගත්තා. යක්ඛා කාලයේදී සාසනය පිළිවීමක් ඇති වුණා. ඒ නිසා ඉතිහාසයෙන් බැලුවත් මේ සත්‍ය පිළිබඳව මේ කරන විවරණය ඉතිහාස කරුණුන්ට yaadන ගතියක් තියෙනවා. නමුත් මේ බුද්ධ ඥානයේ වෙනකොට කොහොමද කියන දන්නේ එවකට ලෝකෙ හිටව ප්‍රධානම නායකයෝ බෞද්ධ නායකයෝ දැනගෙන හිටියා මේ බුද්ධ ඥානයෙන් පස්සේ නැවතත් බුද්ධ ආගමේ කැපිපෙනීමක් එනවා අපි අවස්ථාවට සූදානම් වෙන්න ඕනේ. අපි ඒකට පුරදී ලයදී කටකට කරන්න ඕනේ. හැම පැත්තකින්ම බෞද්ධ පුරුදයක් ඇති වුණා ඒ බුද්ධ ජාතියේ. මෙතන ඉන්න නැත්නම් මේ යුගයේ ඉන්න හොක දෙනේ. එතකොට ඒක ඉපදිලා නැහැ. ඉපදිලා තියුණත් එච්චර දැනුම යම් සංකීර්ණ. දැන් වැඩි හිටියව ගත කරන දැනට ඉන්න බොහෝ දෙනා මේ කාරණා දාන. මේ ඉපස්සේ ජන බුද්ධ ජයන්තියේ ආසන්නයේ සිද්ධ වෙච්ච පෙරලි විප්ලවව ප්‍රධානම දෙයක් තමයි නැවත මේ සතිය ඉස්පතු. ඒ සති চৈতසිකේ තියෙනවා නම් ධර්මයේ සාන්දෘෂ්ටික වෙනවා. සති চৈতසිකේ නැත්නම් ධර්මේ නිකන් ආගමක් බවට පත් වෙනවා. එතකොට අඬ හැරේ විතරයි කියා ගන්න විතරයි ඒ කියන කාරණා ඇත්ත මේ බොරු කරන්න හදනව නෙවෙයි. හොඳ හැඟීමකින් තමයි කටයුතු කරන්නේ. නමුත් මෙලොව වශයෙන් ප්‍රයෝජන ලැබීම කියන එක ඒ කියාපාන ආගමේ නැහැ. නැති වුණාට ඒගොල්ලන්ට බාධා වුකුත් නැහැ. නමුත් සතිය වගේ දෙයක් අගය කරන සමාජයක සතිය වගේ දෙයක් අගය කරන පුද්ගලයෙක් තුළ අනිවාර්යම අවශ්‍ය කරලා තියෙන්නේ ඉස්තිරසාර නිහඬ ඒ ප්‍රතිපත්තිය ගෙනියන. උන් දන්නවා ඒ කියාපාන අන්ධාර පාන දේවල් වල ගෝධාව තිබුණොත් පුස්සක් වෙන්න පුළුවන්. අනිකුත් ආගම් වලට වෙච්ච දේ මේක වෙන්න පුළුවන්. සත්‍ය තුල ඒ වගේ අන්ධාර පෑමක් නැති වුණාට ඒ තබන පියවර ගුණ සංඛාරෙට කවදාහක් අපෝ කියන්න වෙන්නේ ඒ විතරක් නෙවෙයි අන්ධහර පාන চৈতසික ස්ථේරටම පණ දෙන්නේ ඒවට අර්ථය දෙන්නේ මේ සතිය. උන්ට සතිය ඉතරයි කියන්නේ ඒක සතිවන්ත සතිමන්ත කියන කමද පදේ සතිමන්ත වෙන එක ජීවිතේක සංසාරෙට එකතරේ කරනවා. මේ දේ කරා නම් මේ බුද්ධලාපව කවදාකවත් අපව හැරෙන්නේ නැහැ. මොකද සතිය එහෙම චෛතසිකයක් සතියේ සාමත්ම පැතිවීමකින් පසුබෑමකින් කෝල ගතිපාණින් කෝඩු ගතිපාණින් තමයි තනකට එන්නේ. බලයට ආවුරු කරගන්නේ. සාහුරු කරගත්තට පස්සේ නම් අම්මා මුත්තට යන්නේ නැහැ. මිත්‍යායගෙන කබල්ලාය කියලා ගිහිල්ලා මුත්තාපන්නයන් කියලා ඒක බුදියා ගත්තයි කියලා කතාවක් අපේ ජන විවහාරේ වාදනයෙන් සාසතිය පිළිතුර ගන්න බොහෝම අමාරුයි. ඒක සතියට අවශ්‍යතාවයක් නැහැ තැනකට ගිහිල්ලා වැඩ වෙන්න. අති රෝම නිස්සද්දව පසුබාහන ගතිය වගේ තමයි ක්‍රියාත්මක කරන්නේ. මොකද ඉදිරියේ ක්‍රියාත්මක වෙන නන්දු රාශියක් ඉන්නවනේ. ඒ අත්පත් එක හතුනක් සතියට නෑ. නමුත් යෝගාවචරය මේ බව දැනගෙන සතියද නිසිතයි. ජීවිතයේ ප්‍රධාන තර දුන්නා නම් ඒ යෝගාවචරයා මෙන්න මේ සතිය රජ කරවන්න, සතිය මුල් කරවන්න, සතිය මතු කරවන්න ගන්න මේ ප්‍රයත්නයේ විනෝදාංශයක් කරගත්ත දවසේද අන්න ධර්මයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතෙක් කල්ම ආගම තමයි ක්‍රියාත්මක වුනේ. නමුත් ආගම කවදාවත් නිෂ්ඨාවතේ නෑ. සතිය ආගමානුකූල නෑ. නැත්නම් සතියට ආගමක් නෑ. සතිය ඉතර වුණාට පස්සේ අර ආගමික ජීවිතයට පවා වෙන විදිහට කරන ශ්‍රද්ධාවට පවා සීලයට පවා සමාධියට පවා ප්‍රඥාවට පවා අමුතු කලක් වෙනවා. ඒ වගේම තමයි සතිය යම් තැනක පිහිටෙවුවා නම් කවදාකවත් සතිය මකන්න බෑ බ්‍රහ්මයකටවත් විදියකටවත් මායයකටවත් හතරකටවත්. මෙන්න මේ නිසා මේ සත්‍යයේ තියෙන ආරම්භක කෝල භාවය ආරම්භක කෝරු භාවය ලැජ්ජාවේ මිලිකෙන ගතිය යෝගාවචරය දැනගෙන මෙන්න මේකට අනුග්‍රහ කිරීම තමයි යෝග ජීවිතය කියන්නේ. මේක ලෝකේ ඕනම තැනක වෙන්න පුළුවන්. ඕනම තැනක වෙන්න පුළුවන් ඕනම වෙලාවක් තුළ වෙන්න පුළුවන්. එනිසා මේක ජීවිතේක අපි කොයි වෙලාවක හරි මේක වර්ධා ගත්තොත් විතර කාවද්දා ගත්තොත් අපි තේරුම් ගන්න ඕනේ ඒක මුළු සංසාරෙකම සැරයකට කරන්න වෙන්නේ. ඊට පස්සේ සතිය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් Taman අල්ලගත්තා වූ ඉඩම ක්‍රමයෙන් වර්ධනය කරමින් නොපසුබසිනා නොපසුබට ඒකාන්ත ප්‍රගතිශීලී ගමනකට පෙරේ. උදාහරණ වෙලාවට ලංකාව වගේ රටක මේ සතිය කියන වචනය බොහෝම තාක්ෂණික වචනයක් විදිහට බාරගන්නේ නැතේන තේරුම් ගන්න අමාරු தත්ත්වයකටපත් කරගෙන තියෙනවාපත් වෙලා තියෙනවා නමුත් මේ විස්තර කරන විදිහ කාරණාව බලනකොට ඒක අපිට අපේ පූර්ණ ධෛර්යය දීලා ලායදී උරදී කටයුතු කළ මේ සතියට මුල්තැන දෙන්න වෙනවා ඒ දෙන්න කටයුතු කිරීමේදී සතියවත් අදුරාණ අපිට උදව් කරන්නේ නැහැ මොකද සතිය බොහොම ලැජ්ජ තියෙනවා සසුබායස විකෝල ගති පාන කෝඩු ගති පාන ඒ නිසා සතිය ඕනකමක් නැහැ මේ සද්ධාය වගේ සමාධිය වගේ සීලය වගේ ප්‍රඥාව වගේ ඉදිරිපත් වෙලා කටයුතු කරන්නේ. කියන්නේ බෑ බෑ කියන කොහොම ලැජ්ජ සීලී ස්වරූපයක් තමයි සතිය කියන්නේ. ඒ නිසා යෝගාවචරයට දෙලොවක වැඩ තියෙනවා. කාම ආශාවල් වලින් ඉන්ද්‍රයන්ගෙන් ලැබෙච්ච සතුටක් නැති වෙනවා. මේ උත්සාහ කරන අතර සතියක් අමෝරාවෙන් ඉදිරියට ගෙනියන්න වෙනවා. ඒක ලොකු වෙහෙසක් තියෙන බව හැබැයි මෙන්න මේ වෙහෙස නැති කිරීම සඳහා එහෙම නැත්නම් මේ සත්‍යය පිළිබඳ හුරු පුරුදු වචනයක් මේකට ඉදිරිපත් කරගත්තොත් පහසු වෙන නිසා හේතු කාරණු සහිතවේ ත්‍රිපිටකයේ ඍජුව සඳහන් නැදත් අටුවාවල පවා සත්‍යයයි අප්‍රමාදයයි සමාන කරලා පෙන්නනවා. මොකද මම මේ කතාව ඇදලා ගත්තේ මේ අප්‍රමාදය කියන එක සාමාන්‍ය බෞද්ධයට උරු වචනයක් නිසා. සර්වඥ වහන්සේගේ අවසාන වචනේ සඳහන් කරන්නේ අප්‍රමාදේන බිකවේ සංකාදේක. වයතම් සබ්බේ සංඛාරා අනිත්‍යා නැත්නම් වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සංකාරේ මාන්නේ මේ අතිතා ධර්මයේ සියල්ලම වැය වෙන සුළුයි, ඡය වෙන සුළුයි, නැති වෙන සුළුයි. ඒ නිසා අප්‍රමාදීව තමා නොවි වහවහ සම්පාදනය කරන්නේ. මෙන්න මේ කියන අප්‍රමාදේ තමා නොවීම හුරුයි. සිංහලයට හුරුයි. ආගමානුකූල වචනයක් ධර්මානුකූල වචනයක් වාටපත් වෙච්ච නිසා අප්‍රමාදය සහ සතිය සමාන ලක්ෂණකින් සමීකරණයක් විදිහට ඉදිරිපත් කරගත්තාම අර සතිය කියන වචනේ තියෙන තාක්ෂණික ගතිය අපිට තේරෙන්නේ නැහැ වගේ කියන ගතිය ටිකක් බය හැල් වෙලා. සර්වඥාගේ දේශනාවල මේ සතියක් අප්‍රමාදය සමාන කිරීමට යම් යම් කරුණු දක්වලා තියෙනවා මේ වගේ සත්‍ය සමානයි අප්‍රමාදය කියලා සමීකරණ දක්ව ගන්නනේ නමුත් ඒ මේ සති සතිපට්ඨාන සති මේ කියන ධර්ම විස්තර කරනකොට කුසල වාචීති බික්ක වේවදමානෝ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං චත්තාරෝ සතිපට්ඨානේ වදමානෝ ධම්මා වදෙය්‍ය සති සක්කාය රතිපට්ඨානේ සම්මාවදමානෝ වදෙය්‍ය ඒවලෝකායම් වික්කවේ කුසල රාජේති යද්දන් සක්කාරෝ රතිපට්ඨාන. පහණි යම්කිසි කෙනෙක් කුසල රාජයක්. නැත්නම් මිත්‍යක් කුසල් මිත්‍යක් මල් මිත්‍යක් වාගේ මල් රාශියක් වාගේ කුසල රාශියක් කියලා වචනේ කියනවනම් හතර සතිපට්ඨානයයි මේ බුද්ධ සාධනෙදම හොඳම කුසල රාශිය කියලා කියනවනම් ඒ කියවන සම්‍යක් කියනවා. කේවලයි ආය වෙනත් එක දෙයක් සම්බන්ධ කරගෙන කරන අසම සමව සම්බන්ධීකරණ එක පේනවා කේවලෝචායංගික වේදුර ආසීති යද්දන් සත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන තමයි ශාසනයක ධර්මයක කියන උත්තර කුසල අසම සම කුසලයි මෙතෙන්දි තවත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ චත්තාරෝ සතිපට්ඨානා කියලා කියන්නේ සතිය සතිය කියලා කියන්නේ හතර සතිපට්ඨාන ඒක තමයි මේ මූලික අද ආරම්භ කරගත්ත දේශනා පාඩේ සඳහන් වෙන්නේ සතමෝච වික්‍රේ සම්මා සාති. බුදුජානනාථ එතන රැස්ලා ඉන්න මහා සංඝරත්නයේ කුච්චිතු කත්තු කම්මිතා ප්‍රශ්නයක් විතරන මහණනි සම්්‍යක් සතිය යනු කීම? මේ සංඝයා වහන්සේලා කෙනෙක් නැගිටලා පන්තික ප්‍රශ්නයක් අහපම උත්තර දෙනවා වගේ උත්තර බලාපොරොත්තු වෙන අහන ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මේ කතා කරන්නේ සම්මා සතියයි කියලා පිළිදෙල හඳුන්වා දීම සඳහා කුමක්ද සම්මා සතිය කියලා බුදුරජාණන් වහන්සේ මොහොතක් නතර වෙනවා. ඒ නතර වෙන්නේ Taman වහන්සේ උත්තර දෙන්නයි. ඉතින් මේ සංඝ රත්නයේ ඉතලේ කපුසල නැගිටින්නේ පන්ති වගේ. සංඝනාත මන් දන්න මන් කියන්නද කියලා. මොකද දන්නවා මේ බුදුරජාණන් වහන්සේ මාත්‍රිකාව මත දීම සඳහා කරන ප්‍රශ්නයක් නේ. Taman වහන්සේ උත්තර දෙනවා. මොකද්ද උත්තරේ? සතර සතිපට්ඨාන. සම්මා සති කියලා කියන්නේ මොකද්ද? ඉද බික්ක වේවිස්ස කායේ කායනුපස්සී විහෙරති වේදනාව වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ඒ නිසා මෙතනින් ගන්න පුළුවන් සමීකරණය සම්මා සති කියලා කියන්නේ හතර ප්‍රතිපදාය සතර සතිපට්ඨානය කියලා කියන්නේ ලොකුම කුසල රාශිය කුසල රාශියේදී මේ වදමානෝ සම්මා සත්තාරෝ සතිපට්ඨානේ වං වදමානෝ වදෙය්‍ය යම් කෙනෙක් කුසල වාක්‍ය මොකද්ද කියලා කියන වෙලාවදී මේක සතර සතිපට්ඨානය කුසල වාක්‍ය කියලා කියන එක යහපත් කියනවා. ඒක ඒවලෝකායම් වික්‍රේ සත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ කේවල. එනත් එක සම්බන්ධ කරගන්න දැන ඒකාන්තයෙන් කුසල වාක්‍ය. මේ සතර සතිපට්ඨානයේ තියෙන මේ සාසනික මෙලෝ වශයෙන් ප්‍රතිඵල හොයන සාන්දෘෂ්ටික ප්‍රතිඵල හොයන කෙනෙකුට බුදුජානනාංශයේ දීර්ඝ දෙන අවස්ථාව. මේක සඳහන් වෙන්නේ සත්පට්ඨාන සූත්‍රයේ වෙයි මඟ සංයුත්තේ. සංයුත්තේ කායේ මඟ සංයුත්තේ සඳහන් වෙනවා මේ විදිහට කුසල රාශී තිබෙක වේවදමානෝ කියන පාඩේ. මෙන්න මේකට ආධාරක උපකාරක නැත්නම් මේ කියන සම්මා සතිය සතර සතිපට්ඨානය අපි අර දක්වන්න හදපු අප්‍රමාදයේ කියන වචනයට සම කිරීමට බුද්ධජානකයේ මේ පොතල සංග මේ ප්‍රතිපත්තාන සංයුත්තේ සඳහන් කරලා තියෙනවා තීය තාපි දික්කවේ යානිකානිචි චලන චංගමානානි පාණානි පදජාතානි යම් කිසි විදිහකට මහණි මේ ඇවිදින සත්තුන්ගේ කකුල් හතරෙන් හෝ කකුල් දෙකෙන් හෝ ඇවිදින සත්තුන්ගේ ඒ පාද ලකුණු අනුව බලනකොට ඇතාගේ පාදේ ඔක්කොම හත්තුන්ගේ පාද වලට වැඩිය යම්සේ ලොකුද ඒ වාගේ තමයි අප්‍රමාද ධර්මයේ අනිකුත් සේරම ධර්මයන් අතර ශ්‍රේෂ්ඨයි අනිකුත් ධර්මයන් වහා පැටි වතාගෙන පතුරවන්න පුළුවන් තරම් අප්‍රමාද ධර්මයේ ශ්‍රේෂ්ඨයි විශාලයි බරපතලයි දරුසයි මෙන්න මේ දෙකෙන් කියන්න පුළුවන් එතකොට සතර සතිපට්ඨානයයි අප්‍රමාදයයි කියලා කිව්වහම සමාන බරකට දාලා සමාන අගය කිරීමකට ලක් කරලා සංවර්ධන දේශනාවේ පවතුන. ඒ නිසා අපි කෙටි සමීකරණයකට යනවා මේ වගේ පිළිගැනීමක් අට කතාවේ තියෙනවා. සමහර ආචාර්යවරුන් දුලම් පුද්දලිකව අහලක් දැනගෙන කියනවා මේක කොච්චරක් සාධාරණද එහෙම නැත්නම් කොච්චරක් හේතු කාරණා සාධකද කියලා ඒ සත්‍යපත්තහණය පිළිබඳ සතිය පිළිබඳ හොඳ සජීවී විස්තර පවත්වන බොහෝ ආචාර්යවරු අප්‍රමාදයේ සමානයි සතිය කියලා සඳහන්. එහෙම ගත්තහම මෙන්න සත්‍ය උගන්වීමට සත්‍ය සමානයි අප්‍රමාදී අප්‍රමාදී කියන්නේ පමාදීම නෙවෙයි එහෙනම් සත්‍ය කියලා කියන්නේ කල යුත්ත අප්‍රමාදව දිරීම. දැන් මොකද කරන්නේ? අප්‍රමාදී කියන්නේ සත්‍ය කියන පිළිගන්නව නම් ඒ තර්කයේදී කළ යුත්ත කරන්න පමා වෙන්න එපා නොකළ යුත්ත නොකරන්න පමා වෙන්න එපා මේ වගේ ධර්මතාවයකට ආවා නම් මේක එදිනදා භාගෝග ජීවිතයේදී කරන එදිනදා කටයුතු වලට අපිට වත් පිළිවෙත් තියෙන දිනචරියාවක් කළ යුත්තක් කියනවා ඒව කරන්න කවුරුත් ඇවිල්ලා කතා කරනකම් gediy ගහනකම් පිටිගතෙන් ඇවිල්ලා අවශ්‍යනකම් පමා වෙලා තියෙනවනේ ඒක ප්‍රමාදයි එතකොට අසතියි ඒකෝ කුසල වාසියකුත් නැහැ. අකුසල තමයි වැඩේ. ඒ නිසා කල යුත්ත කරන්න තමන්ට පැවරිච්ච වටපිළිවෙත දිනචරියාව කරන්න තමන් සමාවෙට තරකා. ඒ වගේම නොකල යුතු දැන කරන්න තමා වෙන්නත් එපා. සතු මරීම නොකල යුතු නොකන්නාල වැඩක්. ඡන්ද වර්ධ වැඩයි කරන්න තමා වෙන්න එපා. සතින් මරලා ඉවර වෙලා අනේ මම ඉතින් ඊයේ කිව්වට මොකද අද මරුණනේ මම දැන් මේක නැති කරන්නේ කොහොමද කියලා ඒ වගේ පස්සේ ප්‍රමාණ්ඩ වෙන පහු ආණ්ඩ වෙන වැඩ කරනවා නම් ප්‍රමාදී කියලා කියතයි. හොරකම් කරන අවස්ථාවක් ඇවිල්ලා හොඳට කල්පනා කරලා ඔන්න ඔය ගමක් නැහැ කියලා හොරකම කරනවා කියලා හිතමු. එතකොට නොකලේත නොකරන තමා වෙනවා. කාමයේ වර්ධල හැසිරෙනවා. බොරු කියලා හිතගෙන පරිවර්තන කතා කරනවා මේ ආදී කයින් වචනේ සිදුවෙන කටයුතු වලදී නොකරන්න නොකලී කියලා සම්මත කරලා තියෙන දේවල් නොකරන්න ප්‍රමා වෙනවනම් ප්‍රමාදී විහාර ජීවිතයක් වෙනවා කුසලට නැති අකුසල් වල ජීවිතයක් වෙනවා වීර්ය ජීවිතයක් කරනවා අසති ජීවිතයක් කරනවා භාවනා අධ්‍යාත්මවල මේ පැති අමතරේ තව කාරණා ටිකක් දීලා තියෙනවා නොකලිත දැ කතා කරගෙන ඉන්න එපා තුනරව එකතු වෙලා වැඩ කරන්න එපා වේගෙ කරන්න එපා නිස්සද්දව විවේකීව තමන්ගේ වැඩ ටික කරගන්න ආදි වශයෙන් මේ තේරම මේ නීති දාලා තියෙන්නේ ඒකාධිපති පාලනයක් ඇති කරන්නවත් වහල් භාගයක් ඇති කරන්නවත් නෙවෙයි මේ අප්‍රමාණ ධර්මයේ කළ යුතු මේකයි නොකළ යුතු මේකයි කියලා ආධුනිකයන්ට ප්‍රායෝගිකව පෙන්නලා දෙනවා. කිමලිපා වෙනවා නම් මොන්නේ ගමක් නැහැ. ඉස්සරහදී අපි එහෙම වුණාට ඉතිපස්සේ වෙන හැදෙන්නේ. ප්‍රසිද්ධිය මේ වෙනකොට අප්‍රසිද්ධිය මේ වෙනකොට කමක් නැවදී කියලා. ඒකෝට ඒ පුද්ගලයාම ප්‍රමාද විහාරේ පුද්ගලයා පාඩපත් වෙනවා. කුසීත පුද්ගලයා පාඩපත් වෙනවා. අසත්‍යමත් පුද්ගලයා පාඩපත් වෙනවා. විහිින් නැහෙන කෙනෙක් පාඩපත් වෙනවා. සිවල් දරවලට වඩා භාවනා මධ්‍යස්ථානට ආපුවාට පස්සේ ඒ පොරොන්දු දුන්නාට පස්සේ අර අකුසලේ වැඩි. මොකද දැන දැන හිතෙන් ඒ නිසා මෙතනදී පහසුකම් කලහන්නේ ප්‍රමාද අප්‍රමාද විහාරී ජීවිතයකට. එළඹ සිටි 100කට. කලියොත් කරන්නේ පමා වෙන්නේ නෑ කාමෝක ඔක්කොමලා ඒකට යෙදিলা කටයුතු කරනවා. නොකල යුත් වෙනකොට ඔක්කොමලා පැත්තකට. තම තමන්ගේ වැඩ බලා ගන්න. මෙන්න මේ වාගේ පරිසරයේ තමයි අපි අරඤ්‍යගතෝ වා රූපමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියන්නේ ඕන කෙනෙක් ඉන්න තැන. මොන කලබලයක් කියලා දැනක උනා. කලියුත් කරන්න දන්නවා නම් නොකලියුත් නොකරන්න දන්නවා නම් ඒක ශූන්‍යාකාරයක් වගේ තමයි භ්‍රම විහාරයක් තමයි ප්‍රතිමන්ත ජීවිතයක් තමයි අප්‍රමාද විහාරයක් තමයි. ඒ විතරක් නෙවෙයි තනිකර ගහක් යට වෙලා හිටියත් ඒ දුක්ලේ සත්‍ය අඳුරන්නේ නැත්නම් ප්‍රමාදී අඳුරන්නේ නැත්නම් Tamandaවත් කතා කර කර ඉන්නවා. මේ බුදුලා තනි වෙන්න බයයි. අඳුරට බයයි. විවේකයට බයයි. නිස්සතරාලයට බයයි. ඒ නිසා ඇතුළට හො කතා කරන්නේ බුදුලා කොච්චර දුක්ඛ මූලගත වුණා, ශුන්‍යාකාරගත වුණා, අරඤ්‍යගත වුණා, තාම ප්‍රමාණ විහාරය. කලියුත් කරන්න තමයි. නොකලියුත් නොකරන්න තමයි. මෙන්න මේ විදිහට සතියේ ගුරු සුඛාට අල්ලන්න පුළුවන් අප්‍රමාද කියන වචනේට ඈඳලා හත්යක් ගන්නවා. මේක හුඟක් වෙලාට මේ සතිපට්ඨාන පටන් ගන්න ආරම්භක ඇත්තන්ට නොකලියුත් නොකිරීම කලියුත් කිරීම කියන හොඳ නරක දෙක පැත්තෙන් උත්තර දෙන ක්‍රමයක්. මේකට මුළු සාසනෙම ඈඳලා කතා කරන්නත් පුළුවන්. දාහනය කියලා කියන්නේ කලියුත් කිරීමක්. සීලය කියලා කියන්නේ නොකලියුත් නොකිරීම. ඒ වගේ සමාධියට ගියාම නීවර ධර්ම දුරු කිරීම කලියුත්යි. එයින් එයින් මතු කර ගන්නා වූ ධානාංග ළඟා කරගත යුත්තේ කල යුතු පැති ගත යුතු පැති කියලා ඕනෙම අවස්ථාවක දෙක ගන්න මේක දන්නේ නැති මනුස්සය තමයි ඔලොමොත්තලයි කියලා කියන්නේ. අසති අසම්පජානයයි කියලා කියන්නේ ඕන ඔයාට. බුදුරජාණන් වහන්සේගේ මේක පරබලධාරීත්වයේ දසබල ඥානවල පළවෙනි එක තමයි ධානාඨාන ඥාන. දැනන දැන ගන්න. අර ඔලොමොත්තලයි කියන මනුස්සයාට අසත්‍ය අසම්පජඤ්ඤය කියන මනුස්සයාට තැන නොතන ගන්නවා. එයා කලින්ම තීන්දුව කරනවා මේක හොඳයි කියලා හැම තැනම මේක හොඳයි කියලා හිතනවා. තැන නොතන ගන්නවා. අනිත් නරකයි කියලා හිතවනම් කොතනවත් නරකයි කියලා. නමුත් මේ සත්‍ය ඊටදී බොහෝම ගියාල් ස්වරූපයකටපත් කරන තැනේ හැටියට හොඳ නරකයි. දීගවල ඉන්නකොට කැමති වෙලාවට දාගත්තා කතා කරාට තුන් වේලට ආවට පල්ලි භාවිත කරා ටික ප්‍රශ්නයක් නැහැ. නමුත් දසදි සමාදන් වුණා නම් උපද මේ සාමනීර වුණා නම් උපසම්පදා වුණා නම් මුදල් පරිහරණය රාත්‍රියට කෑම එකිනෙක ආවට ගියට කතා කරන එක සංසංත මේ සංගණිකාව නරකයි. ඒක හොඳ නෑ. මෙන්න මේ විදිහට දැන නොදැන දැනගෙන කලියුත් නොකලියුත් දැනගෙන කටයුතු කරනකොට අපි සාමාන්‍ය ගමේකදී කියන්නේ දුනු විදිස්කාවුණියට හොඳ නරක දෙක තේරෙනවා. අන්න ඒකවත් දන්නේ නැත්නම් බුදුජානන් වහන්සේ වාගේ ශ්‍රේෂ්ඨ ඉතාමත් සියුම් ධර්ම දේශනා කරන ඇත්තන්ගේ වැඩක් ගන්න අමාරුයි. බුදුහාමුදුරුවෝ දෙවිතක් පිටිපස්සේ තියාගෙන තලන්නේ නෑ. ගහන්න බණින්නේ නෑ. උනාසේ ඉතාම සියුම් ධර්ම දෙන්නලා දීලා තියෙනවා. ඒ නිසායි සතිය කියන කෙනා ඉතාමත්ම බයශීලී, ලැජ්ජාශීලී, පසුදාන සුළු චරිතයක්. පය තීප්පත් නම් බල ගන්නේ ඒ වගේම ලෙසලාට නැති චරිතයක් මේ චෛතසිකයක් අන්නේ චෛතසිකයට පණ දෙන සමහර චරිත තියෙනවා. අන්න ඒ කට්ටියට ධෛර්යයක් ඇති කරන්නයි මේ කතා කරන්නේ. ඒ චෛතසිකයේ ස්වરૂපය සමාහරණාගේ චරිතයේ ස්වરૂපය සමාන භාවයක් තියනවාද කියලා හොඳ විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න පුළුවන් මානසික වෛද්‍යවරුන්ට. නමුත් ඒක බාහිරවාදී වැඩ පිළිවෙලක්. මේ කතා කරන්නේ එහෙම දෙයකට නෙවෙයි. මේ කතා කරන්නේ මගේ චරිතයේ මට පේන තියෙන කැපී පේන තෝරන ගතියත් අඳුරේද කියාපෑම. එහෙමනම් ආගම කියවෙනවා. මම මේ මම දැකලා තියෙන හැටි. බොහෝම කැමති කියාපාන වැඩවලට. ඒක සතිය කැමති කෙනා සතියට නෑඹුරුවක්. සතියට අගයක් කරන කෙනා හොඳටම දැනගන්න මේ වගේ සාමූහික වැඩ, ආගමික වැඩ, සමාජශීලී වැඩ සතිය ආරම්භ කරන්නට බොහෝම අමාරුයි. පාඩකපත් කරනවා. හදිසියෙම කියන්න පුළුවන් පටන් අරගෙන කරගෙන යන කෙනාට ඒ ගාන සංගණිකාව කම්මාරාමතා, බස්සාරාමතාව හරි වෙහෙස කරනවා. නමුත් සමහර ඇත්තෝ ඒ දේරෙනවා. නමුත් කොහොමද හරි එවුව නැති තරමට සතිය පිටවීම ලේකි. අවසාන වශයෙන් රහත් වුණත් සතියේ කේවල පරිපූර්ණ භාවයටපත් වුණත් සති වේපුල්ල භාවයටපත් වුණා ස්වභාවයෙන්ම ඒ රහතන් වහන්සේ උත්තරයන් වහන්සේලා විවේකයට කරයි ධනසංගණිකාට කැමති නෑ බස්සාරාම කියන කතාවට ආලෝක ආලෝකම ආදරගතිය නෑ ක්‍රියාවත් භාවයේ අධික භාවයේ නෑ මේන මේ විදිහට සතිය අවසාන වුණත් බොහෝම නිස්සද්ද බවකට යන ගතියක් තියෙනවා. මෙන්න මේක දැනගෙන සමාන්ත නොකල යුතු දේ දැනගෙන නොකර සිටිනවා නම් කල යුත්තේ දැනගෙන දිනචරියාව ගැන එක හරි නිතිපතා ක්‍රියාත්මක වෙනවා නම් අප්‍රමාණ විහාරයේ පුද්ගලයාට සත්‍ය පිළිගන්න ඕනේ. මේ සත්‍ය පිහිටවන ක්‍රම හතරක් තමයි මේ කායේ කායානුපස්සී කියලා කියන්නේ වේදනාසු වේදනානුපස්සී කියලා කියන්නේ හිත පවතින්නේ මේ කියන හතරෙන් එකයි. තමන්ගේ කයෙහි අණුව කයේ කය අණුව බලන එක. සක්මන් කරනකොට දකුණු පාය තබනකොට වම් පාය තබනකොට දකුණු වම අතර වෙනස දැනගන්නා පමණින් හෝ තමන් සක්මන් කරන බව දැනගන්න. ආස්වාද ප්‍රසාර භාවනා කරන කෙනා ඇතුළේම හුස්ම වාරයේ සහ පිටවීම හුස්ම වාරයේ අතර වෙනස දැනගන්නා පමණින් හෝ සතෝ අත්සති සතෝ පසසති කියන හුස්ම ගන්න බව දැනගන්න. ඉන්දිය නැතිලින් භාවනා කරන කෙනා අඩු ගානේ මේ පිම්බීම හැකිලිම දෙක අතර වෙනස දැනගන්න අසුළු පමණයි. තම උදරේ හිත පවත්තන කෙනෙක් බව දාන. යනකොට එනකොට කනකොට බොනකොට අනිකුත් අනිකුත් ඉරියව්වලින් වෙන්ව මම දැන් බලමින් ඉන්නවා මම දැන් අහමින් ඉන්නවා මම දැන් යමින් ඉන්නවා මම දැන් අත දිගාරමින් ඉන්නවා මම දැන් අත නමමින් ඉන්නවා මේ කතා කරමින් ඉන්නවා මේ අතමින් ඉන්නවා කියලා මේ එක එකක් වෙන්කොට දැනගන්න අපමණින් එතන එතන සත්‍ය පිහිටවනවා මේක කායගත සති, කාගියාති, කායානුපස්සන ආදී නාම රාශියක් දේශනා කරලා බුදු දේශනාවේ සඳහන් කරන මේ කුසල රාශීති වික්‍රේ වදමානෝ සත්තාල සතිපට්ඨානේ සම්මා වදමානෝ වදෙය කියන වචනය අනුව මහණෙනි මේ සතර සතිපට්ඨානය කුසල රාශීන් අතර වැදගත්ම කුසලයයි කියනවනම් අන්න ඒක හොඳ හොඳ කියමනක් මනාපට කියමනක් ඒවලෝචායම් වික්කවේ කුසල වාසයේදී වර්ධන තත්ත්වවල සත්කාරෝ සතිපත්තන මාන්නේ මේ කුසල වාසීන අතර කේවල පරිපූර්ණයි සතර සතිපත්තන මේ සතර සතිපත්තනේ පැත්තක කියලා අපි මේ කායානුපස්සනාව ගත්තා බුද්ධ දේශනාවේ සඳහන් කරනවා මහණෙනි අච්චරා සංඝාත මත්තම් විදික්කේ වික්ඛු කායේ කායානුපස්සී වේරති යම් කිසි මහණෙක් කියමු යෝගාවචරයේ යම් කිසි යෝගාවචරයේ ඒක අසුරු සලන් ගන්න පමණින් කායේ කයano වාසය කරනවන අමෝඝාය අමෝඝං රක්තපින්නම් බුද්ධ මේ රක්තු දෙන බත්‍යාවට ණය නැහැ කියලා කියනවා එහෙම නැත්නම් දවස පුරා එකම මොහොතක්වත් කායනුකසනාවෙන් ගත කරන්නේ නැති කෙනා නම් ණයට කන්නේ මිනිසුන් දීලා වාදින බව හැබැයි මේ පිහිස නමුත් මේ පාවිච්චි කරන පුද්ගලයා දැනගන්න ඕනේ මේ ණයට කෑමක් ගන්න තුන්වෙනි ලෝක රටක් වාගේ ඒක නිසා අපිට මේ ණය ගෙවන්න නම් දවසකට එක චිත්තක්ෂණයක් කියනවා. මම මේ අය පය තියෙනකොට පය දින බව දාන්න. දැනගන්නේ කොහොමද? මේ දකුණ තියෙනකොට වම නෙවෙයි කියලා දාන්න. වම තියෙනකොට දකුණ නෙවෙයි කියලා දාන්න. මේ එක චිත්තක්ෂණයක් අසුරසනක් ගන්න පමණ කායි කායනුපස්සේ ජීවත් වෙනවා නම් සක්මණේ හෝ ආස්වාද ප්‍රසාරේ හෝ ඉන්දිනාකලින් භාවනාවේ හෝ යනකොට එනකොට කනකොට බනකොට හෝ දවස පුරාම එකම චිත්තක්ෂණයක අප්‍රමාද විහරණය පවත්වනවනම් සතියෙන් ජීවත් වෙනවනම් රැක්තු දෙන පින්ඳ පාතේ. නැත්නම් රැක්තු දෙන පින්ඳ පාතේට ණයනේ. මේක හුඟ දෙනෙක් මාට කියන්නේ මේ මෛත්‍රී භාවනාවට සම්බන්ධ කරලා නමුත් මේ මෛත්‍රී භාවන තමයි මේ 18ක් සූත්‍රවල මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ කායන පස්සනාවට සම්බන්ධ කරලා තියෙනවා. හිතා කල්පනා කර ගන්න ඕනේ භාවනා ජීවිතයකට භාවනා මධ්‍යස්ථානට ගියත් ඇති. එක දවසක් මේ ගැන කතා කරත් ඇති. දවසට එක සැරයක් මේ ගැන කතා කරත් ඇති. ඊටදී කොච්චර වටිනවද කවුරු කතා කරන්නේ නැතුව තමන්ම සක්මන් කරනකොට අනේ මුළු ජීවිතේ මම කරපු ලොකුම පින්කම තමයි මොකද දකුණ තියෙනකොට දකුණ කියන බව දාන්න. වම තියෙනකොට වම තියෙන බව දාන්න. ලෝකෙ කොච්චර බොරු කරලා තියෙනවද කොච්චර රවට්ටලා තියෙනවද කියනවනේ මොකද මේ භාවනා කරන්නේ උඩින් යන්න. උඩින් යන එක නෙවෙයි දක්ෂකම පොළවේ ඇවිදින එක. උඟ දෙනකොට උඩින් යන්න අරනහට පොළවේ යන්නත් බෑ. ඒක විහිළුවක් පාටපත් වෙන නිසා හතර හතරපත්තානේ කරනවා නම් උඩින් යන එක පැත්තට දාලා දකුණු තියෙනකොට දකුණයි මේ කියන්නේ. ඒකට මතයක් නැහැ මතියක් නැහැ. දකුණු තියෙන බව දාන්නේ. වම කියනකොට වමයි කියන්නේ. ඔහුගේ ආගමක් නැති බව හැබැයි. නමුත් ඔක හැබැයි විප්ලවයකට මූලික අනිතාවම දාන. ඔකට අගයක් අපිමයි දෙන්න ඕන. අර සතියේ Taman විදිහම කැපිපෙන්න හදන්න නැතුව වගේ. හදින් නැති එක ඇත්ත වගේ අපි දැනගන්න ඕනේ වම තිනකොට වම තින බව දන්නවා නම් මේ පොළොව වදිනවට තේරෙනවා. වැලිකට පෑගෙනවා තේරෙනවා. එතෙන් පයි විලුඹේ සිට ඉදිරියට පැති වෙනවා තේරෙනවා. ඉදිරියේ ඉඳි විනෝම දක්වා පැති වෙනවා තේරෙනවා ආදි වශයෙන්. මේ දක තමයි තමයි වමේ දකුණේ ඒ ලකුණු දැක ගන්න පුළුවන් නම් ඔන්න කුසල රාශිය. ලෝක සංසාර මෙතුආකල් අපි කරපු කුසල් වලින් ඒ තේරම කුසල් මේ සත්තුන්ගේ අඩිදලකුණු වගේ නම් ඒ ඕනේ අඩිදලකට උරුමින් සද්දන්ත කුලේ ඇතෙක් අඩිය තිබ්බොත් අර අඩිය ඔක්කොටම වැඩි පාද දරකොන්ට වැඩි අර පාද හත් පාදේ විශාල වශයෙන් පේනවා වගේ අර ඒ මොහොතේ චිත්තක්ෂණයේ සතිය පැවැත්වීම තේරකට බැරිලා. ඒක නිසා මතක් කරනවා. ආස්වාද ප්‍රසවාද භාවනාව ගමු. අපි මේකට ආනාපාන සතිය කියන වෙලේ කායගත සතිය කියනවා. එනසම් දින්දිල හැකලින් භාවනාව ගනිමු. එනසම් වම දකුණ ගනිමු. එක තත්පරයකට මම එක හැරයක් හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව මෙනෙහි කරනවා. කාය තියෙනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. පිම්බෙනකොට හැකිනකොට පිම්බෙන වාරයක් ආව පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා ගත්තොත් එක චිත්තක්ෂණයක අපි සම්පූර්ණ කෙලෙස් කපලා අධිකම උපදල වාසිය අපි අයිතිපත් කර ගන්නවා ඒ නිසා තත්පර 60ක් භාවනා කරයි කියන 60 වාරයක් අපේ හිත මෙන්න මේ සාති ධර්මයට සමවදිනවා කුසල රාගයට සමවදිනවා අප්‍රමාද වෙනවා ඉතින් යම් කිසි කෙනෙකුට බැරි නම් යම් චිත්තක්ෂණයක මේ පය කියන වෙලාවේ පය හිත තියාගන්න කියලා ඉතින් අපිට බලා ගන්න වෙන්නේ එක්කෝ යා නිදිමතේ ඉන්නවා එහෙම නැත්නම් යා මද්ද්‍රව්‍යක පාවිච්චි කරලා නැත්නම් හොඳතෝම මානසික අසහනක ඉන්න වෙනවා. එහෙම හිත භාවනා කරන්න දෙන්නත් එපා කෙරුවත් සත්‍ය භයානක වෙනවා. එහෙම නැතුව යම් කිසි කෙනෙකුට කියනවා නම් මට හිත යොදන්න බෑ ආනාපානට මට හිත යොදන්න බෑ උදරයට මගේ හිත යොදන්න බෑ වමට දකුණට කියලා ඒ බුද්ධලයාම නැවත සලකා බලන්න වෙනවා කවුරුත් එක්කද මේ රණ්ඩු කරන්නේ. අපිට එහෙම ධර්මකටවත් ආධ්‍යාත්මික පිටකොන්දක් නැද්ද? ඇත්තටම වම තිනකොට වමේ කියන වම අණුව සතිමත් වෙන්න බෑ නොවේවා කියලා සාප කෙරුවට යක්ෂේකෝ ප්‍රේතේකෝ බ්‍රහ්මේකෝ මාරේකෝ වෙන ආගම් කතුරේ පුළුවන් ද වළක්වන්න. සතිමත් පුද්ගලයාට මේ සතිමත් වෙන්න තියෙන අවස්ථාව වළක්වන්න පුළුවන්. අවදාපත්ත. මේක තමයි manussත්වය කියන්නේ. මේක තමයි මනසට දෙන ප්‍රධානම සුදුසුකම. අපිට මේ සතිය පිළිවන්න පුළුවන් ගතිය කාටවත් කාටවත් එකක් පලක් ගන්න බෑ. මේක සතිය ලකුණක්. අන්න ඒ බව දැනගෙන අධික වේදනාව තියෙන වෙලාවක, අධික චිත්ත පීඩා තියෙන වෙලාවක, අධික කම්මැලිකම තියෙන වෙලාවක, අධික නිදිමත තියෙන වෙලාවක උන උත්සාහ කරලා බලුවොත් මේ ඔක්කොම අල්ලපනාලා ඇති බැරිද හුස්ම ගන්න. බැරිද වම දකුණ කියන්නේ. දැන් අතපය දිගාන සතුටුමත් වෙන්න පුළුවන් කියලා පුළුවන් කියලා තමන්ට පුදුම හිතේ. මේ හිතේ කොච්චර රාගාධික වුණත් රාගාධික බව දැනගැනීමේ සතිය පිහිට වීමේ අප්‍රමාද වීමේ ඉඩ නැකෙන්නේ. එන්නේ නැකිච්චක් තමයි කියන්නේ වේදනට්ට වේදනාවේ උප්‍රභාවයට පත් වෙලා මරණාසන්නස්සකක් වුණාන මත් වෙලා දීමත් වෙලා හින්නවනේ එහෙම නැත්නම් නිදිමත වෙලා ඉන්නනම් බෑ නමුත් සාමාන්‍ය වෙලා ඕන වෙලාවක පුළුවන්. හොඳටම තේටි කියලා කියනවා. දෝමනස්ය අවිද්‍යාව මේ කොයි එකාවත් ඒ බව දැනගැනීමේ ශක්තිය ඕකට නම් වණන් දැනගත්තේ නැතොට ප්‍රශ්නයක් නෑ දැන් මේ වෙලා තියෙන්නේ මේකයි කියලා දැනගන්න පුළුවන් ආස්වාද කරනලාදී ආස්වාදේ දැනගන්න පුළුවන් ප්‍රස්වාස කරනලාදී ප්‍රස්වාසය දැනගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ සමාවිහින් කැපීපෙන්තු දඟලන්නේ නැත්තා වූ සත්‍යයි චෛතසිකයේ මේ ගතිය තමන් විසින් ඉදිරිපත් කරගෙන උපත්ථාපේති එළද වාසය කරන තත්යකට ප්‍රතිත්ථාපේති පිළිගවා ගන්න මට්ටමට ගන්න ගියා නම් ඒ චිත්තක්ෂණය තමයි මුළු ජීවිතේට මුළු දවසටම ගණන්ගත යුතු දෙයක් තමන්ට ලැබිච්ච ලොකුම කුසල් රාශි මල්ල ලොකුම කුසලයේ අනිකුත් සෑම රටකදී පා කලකුණුවට වඩා ඇත් පා කලකුණු වැඩි වුණා වගේ ඒ චිත්තක්ෂණේ වටනාවක් තියෙනවා. මෙන්න මේ චිත්තක්ෂණේ පිළිතුවා ගැනීමේ ක්‍රම හතර තමයි කාය ආනෝගියා වූ සත්‍ය කායගත සති කාගියාති. වේදනානුපස්සී වේදනාත්වා මුග වේලාට යෝගාචර අදහස් කරන්නේ දුක් වේදනා. නමුත් මෙතන සඳහන් කරන්නේ දුක් වේදනා පමණක් නෙවෙයි සුඛ වේදනාවක් දක්වනවා. අදුක්කම සුඛ කියන සැප දුක නැති මධ්‍යස්ථ වේදනාවක් වැඩේ. මේ අනුපාත හදාගත්ත භාවනා ක්‍රමයක් තියෙනවා. ඊගාර්ධන චිත්තානුපස්සී. අතීත හිතවිලි අනාගත හිතවිලි වර්තමාන හිතවිලි ප්‍රිය හිතවිලි අප්‍රිය හිතවිලි ආදී වශයෙන් හිතවිලි රාශියක් මැද අපි ජීවත් වෙනවා. ඒ එනේන හිතවිල්ල කොච්චර නොසන්ඩාය. කොච්චර නන්මත්තර හිතවිල්ලක් වුණත් මම දැන් ඉන්නේ හිතවිල්ලක කියන බව තේරුම් ගැනීමේ ශක්තිය භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට කාය උපස්සනාව පුරුදු වුණා නම් වේදනාන පස්සනාව දක්ව වුණා නම් ඒ හිතවිලි පිළිබඳව පරිච්ඡයක් එනවා. ඒ ඔක්කොම ඉවරනට පස්සේ තමයි ධම්මේසු ධම්මානුපස්සී විහෙර. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තා වූ යම් ධර්ම කොටසක් වෙනවා. හොඳ නරක දෙක නෑ. ඒක හදවත මතක තියාගන්න ඕනේ. නීවරණය ධර්මයක් නේද? බොද්ධංග ධර්ම. සතර සතිපට්ඨානේ ධර්ම. අනේ සෑම ධර්මයක් විශේෂයෙන්ම එළඹ සිටි සීය ඇති කරගන්න උපස්ථානයේපත් වෙන්න නම් අප්‍රමාද වෙන්න කය වේදනා හිතවිලි අනුව හිත දියුණු කරන දියුණු කරන යනකොට ඕනම ධර්ම කොටාක සංකේතය යට කර ගන්න පුළුවන්. අන්න ඒකට කියන සම්මා සතිය යහපත් සතිය පුණ්‍ය සතිය හැම දෙයකම ගන්න පුළුවන් හොඳ සතිය කියලා ගන්න නරකයි. හොඳ සතිය කියලා ගත්තොත් පස්වක්. මොකද පරපතර අවස්ථාවල පිළිබඳ සතිමත් වීම හොඳ නෑ කියලා හිතන්නේ ඉතිතිය. නෑ පාපතර අවස්ථාවල් වල සතුටක් වීම තමයි උත්තරම දේ, වැදගත්ම දේ, අමාරුම දේ, කරගත්තොත් වටිනම දේ. දසම්මා සතිය කියන අර්ථ ගන්නකොට පුළු. ඕනම දෙයකට යොදවන්න පුළුවන් සතිය. යහපත් සතිය. මේ යහපත් සතිය බලන්නේ මාර්ගයේ මාර්ග ඵල අවබෝධය සඳහා වන සතිය කියන අදහසෙන් පමණයි. සුන්දරත්වයේ පැත්තෙන් හෝ හොඳ නරක පැත්තෙන් ගත්තොත් අපි එතන එතන හිර වෙනවා. සතියේ සම්පූර්ණ පූර්ණ අවදි වීමක් ඇති වෙන්න බැරි වෙනවා. ඒ නිසා කොහොම හරි සතිය කියලා කියන්නේ වේදිකාවක රඟපාන නළු නෙලියන් වගේ චෛතසිකවල චරිත ලක්ෂණ කියලා ගත්තොත් සතිය කවදාකවත් ප්‍රධාන චරිත රඟපාන්නේ නැහැ මුල් මුල් ජවනිකාවට. හැමදාම තිරේ පිටුපස්සෙත් නෙවෙයි ඉන්නේ. තිරේමයි ඉන්නේ නමුත් ප්‍රධාන චරිතක නෙවෙයි ඉන්නේ. පණ ගන්නකොට ප්‍රධාන චරිත වෙන්නේ සද්දා. ආහන්දෝල කවදා හරි මේ පස්සට වෙලා ඉන්න සතිය මතුවෙන්න ඕනේ. එයා රජ කරන්න වෙනවා. සතිපට්ඨාන වෙන්න වෙනවා. ඒ උපස්ථාන වෙන්න වෙනවා. අන්නේදාට තමයි මේ අනිකුත් ආයිසික වල පණේන්නේ. ඉතින් එතන මේ ධෛර්යය උපදවා ගන්න කිය ඒ සතිය ගැන බලාගෙන යන ඥානික ගවනිකාව බලායි. ඒ සත්‍යාවෙන් කටයුතු කරනකොට ඔන්න සතියේ ශ්‍රද්ධාවෙන් වීර්යයට හිත යනවා. අපි සතර සතිපට්ඨානේ මාර්ග ආර්ය අෂ්ටාංග මාර්ගය ඉදිරිපත් කරගත්තා සම්මා වායාම සම්මා වායාමයෙන් තමයි සම්මා සතිය. ඒ සම්මා වායාමයට බොහෝ ශක්තිය අවශ්‍යයි. මේ වායාමය සතිය දෙක ගලපන ක්‍රියාවට නම්වනේ දේට මෑත කාලේ සඳහන් කරනම තමයි මෙහි කියන්නේ. තාලිය මේක කියන්නේ මානසිකා. ඒ මානසිකාවේ පවත්තන්න බෑ ඉබේ. මානසිකාවේ කියන්නේම යමකට යොමු කොට නිහිද වීම. දිහාවට හරවලා ඒ පැත්තට විහිද. විහිදුව. ආනේ විහිදීම කරනකොට ආනාපානය කරන කෙනා ආස්වාදේ කරන අවස්ථාවේ ප්‍රස්වාදේ දිහාට හිත විහිදුවන්නේ ආස්වාදයටමයි. නාසිකාග්‍රේ නම් වැඩෙන්නේ නාසිකාග්‍රේ හැර ශරීරේ පුරාම හිත විහිදුවන්නේ නාසිකාග්‍රේටමයි. ඉතින් එහෙම කෙනා ඉක්විලි දිගේ සබ්බතිගේ වේදනා දිගේ යන්නේ නැහැ කියලා කියන්න දෙයක් නැහැ නේ. ඊගාට ආස්වාදයේ අත්හරිලා ප්‍රස්වාදයේ හේතු යනකොට ආස්වාදය ගැන කල්පනා කරන්නේත් නෑ ඒව හිතන්නේත් නෑ ප්‍රස්වාද අවස්ථා ප්‍රස්වාදෙමයි ඒකට කඩාවැටෙන්න. ඒ කඩාවැටෙන ගතිය විස්තර කිරීම සඳහා පොදු උපමා රාශියක් ඉදිරිපත් කර දෙන්න පුළුවන්. නමුත් මේ උපමා උදා කරලා ගැලපෙන්නේ දැනට උත්සාහ කරලා තියෙන නැත්නම් මිස ආධුනිකයන්ට නෙමෙයි. උත්සාහ කරපු කෙනෙකුට නම් පේනවා. පාපන්දු ක්‍රීඩාවේදී ඉන කෙනෙක් තමන්ගේ වශයේ ඒ පන්දුව තිබුණත් නැතත් කොහේ පන්දුව තිබුණත් ඒ පන්දුවට හිතේ දාගෙන ඉන්න ඕනේ පිටේ ඉන්න තාක්කයි දැන් මගේ ශේෂේ පන්දුව නැහැ ඒක තමයි මගේ ශේෂේ පන්දුව වෙනකම් මම විවේක ගන්නවා මම නිශ්ශබ්ද වෙනවා නිෂ්ක්‍රිය වෙනවා කියලා කිව්වොත් ਉਹ කවදාකවත් පාපන්දු ක්‍රීඩකෙක් වෙන්නේ සමත්වයට පන්දුව තමන්ගේ වශයෙන් පන්දුව ආපුවාම උපරිම වේගයේ වේගයේ ශක්තිය කරන බව හැබෑව. ඒ වෙලාවට පන්දුව පිටිපස්සෙම තමයි පණ එපා කියන අතපය කරනවත් රකින්න. නමුත් පිටියේ කොතන පන්දුව තිබ්බත් පන්දුව දිහා තමයි හිටියේ. ඒක පන්දු රකින්නගේ වැඩේ නෙවෙයි. හැම පා පන්දු පිටකෙකම හැටි. ඒ වගේම තමයි අපි හිතමු යම්කිසි ගොම්මන් වෙලාවක හැන්දා හෝ ගමකට හෝ බෙදරකට හොරෙක් කඩාවත් පිටගම් කාර්යය. මේ මිනිසයා යම් කිසි කල්පගානියන් නිසා කරලයන් උත්සාහ කරනවා නම් ආ ඒ වෙලාවේ පොරත් එක පොඩ්ඩක් ඉන්න මම එනකම් මම මේ බුලත් ටිකක් කාලා ඉන්නම් කියලා පමා වෙන්න වෙලාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි උත්තර හයියෙන් දුවන්න එපා මට දුවන්න දන්නේ නැහැ ඉන්නේ ඊට පස්සට බෑ. අපිට සිද්ධ වෙනවා ඒ ප්‍රාණත් වැඩි වේගෙන් කියලා කිසිම අතපය හොල්ලන්න දෙන්නේ නැතුව බදාගන්න ඌනග බරපතල ආයුධයක් තිබ්බත් කොර වෙනතාවයි. අය අවස්ථාවක් වැඩි අල්ලන්නේ. පොරාටයි ගැටේට දෙන්නපයි කියලා කියනෝනේ ගුරුලක්. අන්‍යයන්ට අරමුණ එනකොටම දෙතර බබා ඉන්නේ නැතුව, වඩ පිට බල බල ඉන්නේ නැතුව, උණු උණු වෙලා යකට ගන්න ආකාරයක් වාගේ. අරමුණ එනකොටම ඒකට එළඹ සිට සිහිය තියෙනවනම් අරමුණ මෙල්ල කරගන්න. ඒ විතරක් නෙවෙයි මුළු ගමකින් ප්‍රසන්නතාව ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පොඩ්ඩ වැරදුනා නම් 100න් කරන අරමුණ ගන්නත් වෙනවා. 100න් ගන්නත් වෙනවා මොකද හොරා ඉන්නේ ඒ වෙලාවේ ධන දෙවි ධන දෙවි නෝනේ. එන්ජායෝ ආලන්න යන කෙනා ඊටත් වඩා ගුණක් පාවිච්චි කරන්නේ. ඒ වගේ තමයි අප කරා එන අරමුණ ඕන පැත්තකට හැරෙන්න පුළුවන්. කුසලයට හැරෙන්න පුළුවන්, අකුසලයට හැරෙන්න පුළුවන්. ඒක සතියට යට කළොත් ඒකාන්තයෙන්ම සම්මා වෙනවා. යහපත් වෙනවා. සතියට යට කරගන්න බැරි වුණොත් ඒක කොයි අතට අපි ගෙනියද කියන්නේ. අරමුණේ නෑ කුසල ලක්ෂණ. ආගම මෙන්න මේ උගන්ලා දෙන්න හදන කුසල් අරමුණු තියෙනවා අකුසල් අරමුණු තියෙනවා ඒවාම බල බල ඉන්න කියලා. එහෙම එකක් නැහැ. කොයි අරමුණක් ආවත් සත්‍යයට ගොදුරු කර ගන්න නම් සතර සතිපට්ඨාන වට කර ගන්න නම් හම්බෙන හම්බෙන අරමුණේ කුසල් අකුසල් පත්තරපත් වෙන්න කලින් අහු වෙනකොටම ඒක සත්‍යයට යට කර ගන්න පුළුවන් නම් නියපොත්තේ කරන්න පුළුවන් වෙලාවදී කඩා ගත්තා නම් තමයි තේරෙන පටන් අර ගන්නවා මත වෙන ඕන අභියෝගයකදී ප්‍රශ්නේ තියෙන්නේ වෙලාවට වැඩ කිරීම. ඕනෙම උග්‍ර ප්‍රශ්නයක් අපිට අවස්ථා රාශියක් දීලයි විසඳන්න බැරි තත්ත්වයක අවුල් වූ තත්ත්වයකටපත් වෙනවා. ඒ අවස්ථාවට ගියාට පස්සේ අපිට ආපවර තිබුණ මුල් තත්ත්වය ගන්නත් බෑ අපි ළඟ තියෙන ධර්මයේ ප්‍රශ්නේ කොටු කරගන්නත් බෑ. ඒ නිසා ප්‍රශ්නේ හැම වෙලාවෙම ක්‍රමික වැඩේ. ඒ බව දැනගෙන අද වැඩුණාට කමක් නැහැ. අද අපි ප්‍රශ්නේ දැනගන්නකොට තමයි එතකොට ප්‍රශ්නේ ඝන බහල වෙලා වැඩි අපි ළඟ තියෙන උපකරණ වලින් කරන්න බැරි බව හැබෑව නමුත් මතක තියාගන්න ওই ප්‍රශ්නේ හෙටත් එනවා හෙටත් ඇවිල්ලා අපි ඉස්සරහම දැක දැක දන දන වැඩේ ආන්නින් වැඩෙන වෙලාවේදී ඊයේ තරම් පමා නොවි ඊට කලින් මේ ප්‍රශ්නේ හැදීගෙන එනකොටම දැක්කන ක්‍රියාත්මක වුණාන විතර පාසුයි මෙන්න මේ චක්‍රීය පිළිවෙල ජීවිතයේ වැඩ කටයුතු වලදී එකක් වැරදුනායි කියලා පසුබාහන් නැතුව මම හෙට මීට වඩා කලින් මේක අල්ලගන්න ඕනේ කියලා සතිය වඩ වඩා ක්‍රියාත්මක කිරීම තමයි යෝගාවචරයාගේ තියෙන ශ්‍රේෂ්ඨම ගතිය වැරදි නොවන එක නන්නේ. එනිසා යෝගාවචරයාට යෝගාවචරගේ ගුරුවරයාට හැම වෙලාවෙම අවස්ථාවක් තියෙනවා අද මේ தත්ත්වයේ හිටියට දැනුවත් කළොත් සතිමත් කළොත් හෙට මොගෙන් මේ වැරද්ද මෙච්චර දුර ගන්න බාහිර වෙන්න ඉස්සර වළක්ව ගන්න පුළුවන් මේ එදාට තේරුම් ගනී කිය. තමයි තමන් වශයෙන් උපදෙස් දෙන්නත් පුළුවන් ගුරුවරයෙකුට උපදෙස් දෙන්නත් පුළුවන්. ගෝලයට ඔක්කොම සතිපට්ඨාන ඉන්නේ. ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ආපු සෑම කෙනෙක්ම වග බලා ගන්න ඕනේ. අපි කරන්නේ සතිපට්ඨානටයි භාවනාව. ඉන් එපිටට ගියා නම් ඒ බුද්ධ පැහැදිලිව කියන්නේ ඒ භාවනා මධ්‍යස්ථානේ බක් ගන්න අයිතියක් නැහැ. අත්‍යවශ්‍ය කිමේවා එක වෙන ප්‍රශ්නයක් නමුත් ප්‍රතිපත්ත වශයෙන් පිළිගන්න ඕන අපි කරන සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන කියලා කියන වැරදි බාර ගන්න භාවනාවක් හැබැයි වැරදි වඩන එකක් නෙවෙයි ඒ වැරද්ද මේ තාවසි ඊගාදස ඉච්ඡර වෙන්න කලින් සතියට යට කරගන්න අප්‍රමාද වෙන්න ඕනේ වෙලා ඒ වැරද්ද තමන් වශයෙන් පත් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ බුදුරජාණන් සඳහන් කරන ඒක තමයි ශාසනයේ පණ විනය පැත්තේ මේකට කියන්නේ ආයති සංවරය කියලා ඔච්චර වැරද්දක් කියලා. පාරමිතාව. ඒ වැරද්ද පිළිඅරගෙන හදන්න කැමති නම් බුද්ධ ආදී උත්තරයන් ආදල ඕන වෙලාවක කියලා දෙනවා. ඒකද කියනවා ආයති සංවරය කියලා බුද්ධ ධර්මයේ දේශනා කරනවා සාසනේ සජීවීම කොටස තමයි ආයති සංවරය. මේක වැරදිකාරයෝ හොයාගෙන යන ගතියක් තිබුණා බුදුහාමුදුරුවෝ. හොඳ ඇත්ත වල කටවන්න දෙයක් නැහැ. යැත්ත කොහොමවත් හොරයි. යැත්තන පාරකෙද්දී කව යනවා. නමුත් බුදුහාමුදුරුවෝ තවාගාත්‍රි බලන්නේ නැතුව දුරවන කර බලන්නේ නැතුව ඇවිද්දී මේ මේ හිතුවක්කාරය වල. ඒ තමයි ප්‍රතිඵල දැකද. නිකන් හිතුවක්කාරකමට නෙවෙයි ප්‍රතිඵල දැකගෙන ඒව තමයි අපේ ඉතිහාසවල සඳහන් වෙන තොරන් වල අපි අඳින්නේ අන්නේ විචිත්‍ර දෙකි. ඒ නිසා හොඳටම කලබල කරන නමුත් මේ වැරද්ද ගැන පශ්චාත්තාප වෙන ඇත්තු අපේ අපවත් විවාදාල් පඬිතුමාණන් පානන් වහන්සේ ළඟට ගිහිල්ලා සාකච්ඡාණය කරනකොට උන්වහන්සේ කියනලු දරුවෝ උඹලට තමයි මේ ශාසනේ තියෙන වෙන කාර්යය කියලා. මොකද මේ ශාස්ත්‍රයේ ඕන වැරද්දක් පිළියම් කරන්න හැටි. ඒ මොකද සත්‍යයමයි ප්‍රධාන. අප්‍රමාදයමයි ප්‍රධාන. අද අපි ටිකක් පමා වෙලා වැරද්ද දැකගත්තේ. මෙතන වෙනකොට ඒක තව ටිකක් ඉස්සරහින් අල්ලන්න ඕන. අන්නේ බව දිද්ද වෙනවා නම් අභාග්‍ය සම්පන්න දේ මොකද? උදේ කෙනෙකුට ඒක පේන්නේ නැහැ. කරන කෙනාට නම් තේරෙයි. නමුත් සමාජයේ තාමත් ක්‍රූරයි සමාධිය ඊටාත්ම සමාව නොදෙන සුළුයි අර හැදෙන පුද්ගලයාට අඩුවක් කරනවා. බුද්ධහදේශයන් වහන්සේලා හදාගත් ඔය වැඩ කරා. ඒ පුද්ගල හැදෙන බව පේන්න තියනවා තමන් පස්සට වෙලා යත් අර ගණ දිල කියන සාසනේ මට වැඩි ඔයාටයි පුරුම. ඒ මොකද අර සතිය කියන চৈতසිකයේ පිළිබඳ උන්වහන්සේට පුදුමාකාර නම්බුවක් තියෙන ගෞරවයක් තියෙනවා. මේ නිසා අපේ පොතේ මම දැන් සත්‍යයමට මාතෘකා මාරු කරන්න වෙනවා. සතිය කියන්නේ අප්‍රමාදී කියලා ගන්නවනම් අප්‍රමාදී ඇති කර ගැනීම ක්‍රම දෙකක් වෙනවා. කාර අපක අප්‍රමාදේ සහ කාරක අප්‍රමාදේ කියන්නේ. කාර අපක අප්‍රමාදේ කියලා කියන්නේ ඔන්න අපි භාවනා මැදට ගන්න ගිහිල්ලා එහෙ නැත්නම් සක්මනක් කරන වෙලාවක එහෙ නැත්නම් පරියන්කේ ඉන්න වෙලාවක අපි හොඳටම දන්නවා මේ වෙලාවේ කල යුත්තේ. සක්මනේ විලා වම අනුව දකුණ අනුව පයි ක්‍රියාකාරකම් අනුව සත්‍ය පවත්වන්නේ මේ විස්තර බැලීම එකල යුත්තේ. නමුත් මේකේ ඉන්න වෙලාවට අපිට තේරෙනවා එතනින් ලක්ෂණ කුරුල්ලෙක් කියවනවා ඔන්න කුරුම්බල දිගේ හිත යනවා කුරුල්ලගේ ශබ්ද දිහට ආනවා ඊට පස්සේ අනිකුත් ශබ්ද දිගේ යනවා ඕන දිගින් දිගට දිගින් දිගට යනකොට අපිට තේරෙන්න පටන් අරගන්නවා දැන් නම් පිටකොට ගියේ. මේ තාම දන්නේ මේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්නේ සක්මන් කරමින් හිටියේ මම මේ කුරුල්ල සත්‍යත් දිගේ ගියා කුරුල්ල දිගේ ගියා මොනවත් දැනෙන්නේ නැහොත් අපිට නුහුරු ගැටයක් තේරෙන්න පටන් අරගන්නවා කළ යුත්තන නෙවෙයි දැන් හිත වෙන්නේ. ආනේ ගතිය හොඳට සතිය පුහුණු කරන්න පුහුණු කරන්න තේරෙන්න පටන් ගන්න ගතිය වෙන්නේ. මේකට කියන කාරාත්මක අප්‍රමාදය කියලා. ඔබ දැන් වැරදිලා. ඔබට දැන් වැරදිලා කියලා මොකද්ද ඔක ඇහෙන් වෙන දේකුත් නෙවෙයි, කනෙමුත් නෙවෙයි, නාසෙමුත් නෙවෙයි, දිවෙමුත් නෙවෙයි කොහෙන්දෝ එන්න පටන් ගන්නවා. මෙන්න මේක කියනවා කාරාත්මක අප්‍රමාදය කියලා. එක්ක කොටම කීයේ ලැබෙනවා. ඇත්තනේ නම් මම මේ ලක්ෂණ මේ හිතේ සක්මණේදී සතෙක් දැක්කම වර්ණේ දැක්කම හඬ දැක්කම මම දැන් හඬ දිගේ කල්පනා කරන විට එතනින් මම දැකත් නැවතත් මේ සක්මණේට ආවේ කියලා ඊට පස්සේ කාරක අප්‍රමාදී ක්‍රියාත්මක වෙලා තමයි අපි සත්‍ය නැවත වමට දක්වලට ගියේ. නිසා මෙතන වැඩ කරු දෙකක් තියෙනවා. එකක් අසංස්කාරිකව සිද්ධ වෙන මොකද්ද හැඟීමක් වෙනවා දැන් නම් පිටකොට ගිහිල්ලා. මේ සතිය කළ යුත්තේ නෙවෙයි කෙරෙන්නේ හොඳට තේරෙනවා. ඊගාවට පෙරතල පුරුදු වලින් බණ අහලා සාකච්ඡා කරලා සම්පූර්ණ කල්යාණ මිත්‍රෝ දැක ඒ වැරද්ද නැවත හදලා ඕන්න ගේන්න ඕන තැනට ගෙනල් කියන. මෙන්න මේ දෙක දෙකකට කඩලා ගත්තොත් අපිට අගයන් ආඩම්බරයෙන් දෙන්න ගියොත් වැරද්ද ඉන්න බව දැන ගැනීමට නම්බුකාර වැඩේ වඩා හොඳ වැඩේ දැනගත්තට පස්සේ නිවැරදි කිරීමට නම්බුකාර වෙයි. මේක හොඳ ප්‍රශ්නයක්. සලකා බලන්න උදාහරණ උත්තරයන් ආදලා මේකෙදී මේකෙදී අගෙන් ආඩම්බරය දුන්නේ කොහොමද? සතිය පිහිටවන කාලේ හද අගෙන් ආඩම්බරය දෙන්නේ කොහොමද? සතිය පිහිටවන ඉල සතිය තහවුරු වෙනකොට මේක බලන්නේ කොහොමද කියන එක පිළිබඳව ලොකු වෙනසක් ඇති වෙනවා. ඒක කල්පනා කරලා බලන්න ඕනේ මෙයින් අර සතිය වැරදිලා කරගෙන ඉන්න වැඩේ හිත වල්මත් වෙලා නන්නත්තර වෙච්ච වෙලාවක නන්නත්තරේ ඉච්ච බව දැන ගැනීම කාල අපට අප්‍රමාදයේ ඒක අසංස්කාරිකව සිද්ධ වෙන්නේ. මොකද අසත්‍ය අවස්ථාවකයි ඒක මතුවේ. සතියේදී නන්නක්කාරක මේ මේ කලාවැදිච්ච පාරෙන් පිට ගිය වෙලාවක තේරෙනවා දැන් මොහොත දැනට ඉන්නේ කියලා. නමුත් මේක මේ බව දැනගෙන නැවත සතිය ගෙනීමට වඩා ශ්‍රේෂ්ඨ වැඩක් බවයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් ඒ නිසා හොඳ දෙනෙක් පටලවෙනවා මේ සම්මා සති සහ මිච්ඡා සති දෙක කිව්වහම සතිය හැම වෙලාවෙම සෝබන চৈতසිකයක් කියලා ඒක මම නැවතත් කියන එකට බාධා කරන්නේ මම හදන්නේ බැලූ බැල්මට පේන්න පුළුවන් තමන් වරද්දාගෙන ඉන්න බව දැන ගැනීම අපෝමණ වැඩක් කියලා සමාජ සුභකාරක සමාජ සෝදකයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි බලන්නේ. බුදුරජාණන් වහන්සේ දැනගන්න මේ අසංස්කාරික හෝ හිතට දැනෙන මේ දේ තමයි අපි නිවැරදි කිරීමට උදව් කරන්නේ. ඒකට බුදුහාමුදුරන්වත් ඒ වැඩේ කරලා දෙන්න බෑ. ගුරුවරුන්ටත් බෑ, නීතිවලටත් බෑ, තීල් නීතිවලටත් බෑ මොනම දෙයකටත් බෑ. උඹ දෙනකොට වෙලා තියෙන මේක එනකොටම මේක නොදකින් නොපතන් කියලා හිතන තරමටම චිත්ත tattවගත වෙලා සංඥා වරද්දාගෙන දික්තිගත වෙනවා. නිසා ඒක කියලා පැටි වෙනවා වරදුනයි පෙරදුනයි කියලා හිතාගෙන මම අදටින් ඉන්න බව දැනගත්තා කියන එක පාපයක් කරලා එවැනි බුද්ධලයකට බෑ සතියට පැනලා. එවැනි කෙනෙකුට බෑ කෙනෙකුට උපදේශයක් දෙන්න. මොකද ඒක උත්තර සම්පූර්ණ උදු යටපත්වගෙන තියෙන කෙනෙක්. නිසා වටිනාකම තියෙන්නේ මෙන්න මේ වගේ අපිට දැනෙන දේ තමන් මල් මාත්‍යකවට වඩා තමන් මල් මාත්‍යයක් උඩට වඩාම දහස කරඬුවක් වාගේ දහතුන් වාසනාවක් වගේ මෙන්න මේකෙන් තමයි අපේ චරිතය හැදෙන්නේ. මේක තමයි සැබෑම සම්පූර්ණ විප්ලවී ආරම්භය. මේකට කොච්චර වටිනවද? සෑම යෝගාවචරයක්ම දැනගන්න ඕනේ අනිත් යෝගාවචරය ඉන්නේ යන්නේ එතන නම් අනේ කලබල කරන්න එපා. යාට තාට අවස්ථාවක් දෙන්න ඉලක්ක කරගන්න. අන්න එතකොට යාට තේරුම් ගන්න මේ භූමිය සුද්ධ භූමියක්. මොකද අපි අකුසල කරුණ මෙතන හැලුවා. අකුසලේ ඉනකොට අකුසලේ බව දැනගන්න පුළුවන් වුණා. මේ කියලා දෙපේක දෙයක් නෑ සාධන. මේක තමයි ආයති සංවරේ. මේක තමයි සාසනෙ ඉස්පානේ. මේක තමයි මරන්න බැරි දේ මේක තමයි බුදුහාමුදුර ඉදිරියට සිදු වෙන්නේ පිටත් සිදු වෙන්නේ බුදුහාමුදුරනේ වැඩගත් වෙන්නේ බුදු ධර්මයයි ධර්මයේ කියලා කියන සතිපට්ඨානයි සතිපට්ඨාන කියන්නේ සතියයි සතිය කියලා කියන්නේ කාමාවක අපමාදයයි ඒක ඕනම වෙලාවක වෙනවා ඊට පස්සේ කල යුත්ත සාමාන්‍ය බුද්ධියම දීද වෙනවා උපමාකම් කියනවා නම් අපි සතෙක් කිසකෝල සර්පේ පාගන්න ඕන්න මෙන්න කියලා දැන් මේ පය තිබ්බනම් කියන්නේ සතාගේ ඔළුවට කියලා දැනගත්තා නෑ. කොයි අතරද දුවන්න ඕනේ වමටද දකුණටද නැකත් බලන්න ඕනේ කියලා ප්‍රශ්නයක් එන්න දුවන එක ඉබේ වෙනවා. මොකද අපි දන්නවා පොඩ්ඩක් චිත්තකේ පහුණා නම් මොකද වෙන්නේ කියලා. ආන්නේ වගේ තමයි කාරාත්මක අපමාදය ඇති කර ගැනීම සුදුසු පරිසරය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. අරණ්‍යගත වීම, දුක්ඛ මූලගත වීම, ශුන්‍යාකාරගත වීම. ඒ මොකද ගස්කල් අපිට hina වෙන්න දෙන්නේ නැහැ. ඕන්න ඔබට වැරදුනා අහුණා නේද කියලා hina වෙන්නේ. නමුත් මේ සදාචාරය ඉස්සරහට ගත්තැත්තෝ කල්යාණ ආසාවෙන් හැදෙන්න හදන ඇත්තන්ගේ මේ වැරද්ද වැරද්දක් කියලා පෙන්වන්න හදන ගතියක් තියෙනවා. ඒ නිසා Taman තනියම නම් ඉන්නේ වෙලාවේ ලොකු වාසියක් හම් වෙනවා. මගේ වැරද්දකට ගිහිලා. මගේ හිත පිට ගිහිලා. දැන් පිට ගිය බව දන්නවා. මේක බොහොම වත් වැඩක්. මේක බුද්ධ ආදී උත්තරනවා කියලා හොඳයි කියන්නේ. ඒ තමයි වහාම මේක පිළියම් කරගන්න ඕනේ කියලා කිව්වහම ඒ පුද්ගලයාට ඒ කරගත්ත දේ ඊට පහුවෙන්ද ඒ වැරද්දම කරනකොට අනිවාර්යයෙන් මේක කලින් කරන්න පුළුවන්. ඒකෝ සාරාපක අප්‍රමාදය වැරද්ද පහු පහු වෙලා පහු පහු වෙලා පටන් ගන්නකොට එන්ටෙන් ටෙන්ඩෙන් වැරද්ද කරනකොටම හැරෙනකොටම කරන්න වෙච්චාම ඒ බුද්ධලන් තේරෙන්න පටන් අර ගන්නවා විනාව යුද්ධයක් වාගේ ජීවිතේ. වැරද්දට කලින් වැරද්ද දැක් ගන්න පුළුවන්. ඔය ගොඩනැගිලි කර්මාන්තයේදී හොඳට පේන දෙයක් තමයි එකකට පියවරක් වගේ පන්නගෙන ගිහිල්ලා පස්සේ හදන්න ගියොත් අනිවාර්යයෙන්ම 125ක් අමතර කාලය සහ අමතර ධනෙ දීලා කරන්න වෙනවා. ඊට මේක වැඩි හොඳ හොඳට බලලා කියලා කරනකොට මේකවර කරගෙන යන එක. ඒක තමයි මේ ගොඩනැගිලි කර්මාන්තය දැන්ද කරන්නේ. ඔක්කොම අදහස් එකතු කරලා ඉංජිනේරවරු කාර්ය සහායකයත් ඔක්කොම විතර සුද්ධ කරලා එකඟතාවයකට ආව ඊට පස්සේ 150 ගන්න 170 80 ගන්න ඒක කරනවා. වැරද්දකට පස්සේ ඒක හදන්න ගියොත් නම් අනිවාර්යයෙන්ම 125 50 ආපස්සට යෑම සිද්ධ වෙනවා. මේක මේ වැරද්ද ඒක පොඩ්ඩක් කර්මාන්තයේ ආවේනික ලක්ෂණයක් විතර ඒක නැතුව පොඩ්ඩක් හදන්න පුළුවන් කියලා දෙයක් නැත්තේ නේ. බුදුහාම කිව්වනේ පොඩ්ඩක් හදන රාජුවා දැක්කම ඕකම දරුවා නම් ආයෙ පොඩ්ඩක් හදන්නේ නවතර ගොඩනැගිලි හදන්න එපාය හදනකොට වර්ධිනවා වර්ධිකම ගන්න තියෙන කාරණා මේක ගරදලා ගරද්ද හදන්න ගියොත් වැඩි වැරද්දක් කරන්නේ නැතුව කරන්නේ ගියොත් කාලය දැනෙන ගොඩක් ඉතුරු වෙනවා. ඒ වගේ තමයි කාය දුක්ඛන්ත, පටි දුක්ඛන්ත නැහැ කියලා දෙයක් නැහැ ජීවිතේ. අනන්ත වශයෙන්. හිත වෙනකොට ඒ වෙනකොටම දැනගැනීම කාරකට අප්‍රමාදේ ඒක නිවැරදි කිරීම කාරක අප්‍රමාදේ මෙන්න මේ කාරක ආකාරකට අප්‍රමාදේ හිත මිත්‍ය දුරුද කියන්නේ ඉස්සල්ලා අල්ලගත්තොත් ඒක ඉස්සල්ලාම දැනගන්න යෝගාවචරය බුදුහාම වේදනම් මේක දකින්න ආත්‍යංශ ඥාන හොඳට පේනවා. යෝගාවචරය මෙතෙන් තනි කරන්න එපා. තමන් තමන් විවේචනය කරගන්න එපා. මේ සතිය දැන් ක්‍රියාත්මක වෙන්න හදන්නේ සතිය සම්පූර්ණ පාවඩෙල්ල කුණාසනාරූඪ කරලා ඒ සතිය පෙන්ලා දෙන විදිහට නැවත පහත හිත යොදාන්න. ආනාපාන හිත යොදාන්න. ඉන්දියකට හැකලෙකට හිත යොදාන්න. ඉන්න ඉන්දියාවට හිත යොදාන්න. එතකොට තමන් තුළ පිච්චිලක් ඇති වෙනවා. මේකට කියනවා සම්පත්තියක් කියලා මේකට කියනවා සාමාන්‍ය සම්පත්තියක් කියලා. මේ සම්පත්තියේ කිසිම දෙයක අඩුවක් නැති මාත්‍යක් නැති පිටුවක්. මෙන්න මේ ගැතිය දැක්කම බුදුන් දැක්ක තමයි. මගේ හිතේ වැරද්දක් දැකලා නොසලී ඉන්න පුළුවන් ගැතියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඊගාට එක්කත් වෙන වැරද්ද හදා ගන්න පුළුවන් ගැතියක් වෙන එක කායික දුෂ්චර්යයක්, වාචික දුෂ්චර්යයක්, මනෝ දුෂ්චර්යයක් පිටින් පස්සේ. මේක ඇති වුණාට පස්සේ තේන මුදු ආලෝකය දැනෙන ධර්මයේ සජීවී කම දැනෙන සංඝ ගුණය කිසිම වෙනසක් නැහැ අවුරුදු 2545 ගියයි